අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා සාදුකාරයක් පවතුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යතෝ චකෝ ආවුසෝ අරිය ශාවකෝ ආහාරංච පජානාති ආහාර සමුදයංච ආහාර නිරෝධංච ආහාර නිරෝධ ගාමිනී පටිපදංචාති තී ගරු කටයුතු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සම්මා දිට්ඨි සූත්‍රය ධර්මදේශනාවලිය සඳහා ප්‍රධාන මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරගත්ත බව අපි මතක් කරගත්තා ඒ සූත්‍රය සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන ඒක ශ්‍රාවක භාෂිතයක් සර්වජන් වහන්සේ සවැත් නුර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ වැඩ ඉන්න අවස්ථාවක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද්දා. එෙහිදී සාකච්ඡා ආරම්භ කරන සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නකින් කිත්තවතානුකෝ ආවසෝ සම්මා දිට්ඨි හෝති මහණෙනි නැත්නම් ඇවැත්නි ඇවැත්නි කෙනෙක් අදහස් කරන්නේ මේ සම මට්ටමේ යාළුවෙකුට කියන කතාවක්. කෙතකින් ආර්ය ශ්‍රාවකෙක් සම්මාදිට්ඨික වේද කියලා. එතකොට මේ සභාවේ ඉන්න පරිසදේ ඉන්න පිරිස මතක් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ ওই වගේ ප්‍රශ්නයක් අපට අපි විසින්ම මතුනත් අපි බොහෝ දුර ගෙවන ඔබ ඔබතුමා ළඟට තමයි ඔබ වහන්සේ ළඟට තමයි පැමිණෙන්නේ මේකේ අර්ථය දැනගන්න ඒ නිසා මේ අර්ථය ඔබටම වැටහේවා ඔබතුන් වහන්සේ දේශනා කර ප්‍රති අපි දරා ගන්නවයි කියලා.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 පුලුල් දිට්ඨියක් ඇති කෙනෙක්ගේ වෙන්න බෑ. අපි ඊයේ සාකච්ඡා කරපු කමෙහිට තමන් එහෙම පූර්ව දැනුම් දීමකින් තොරව එහෙම තව කෙනෙක්ගේ තීරණයක් නිසා මරණයට ලක් වෙන්න කිසි කෙනෙක් කැවති නැති බව සාමාන්‍ය බුද්ධිය. ඒකෙන් Taman දාඩි මානසික හම්බ කරගත්ත වස්තුව තව කවුරු හරි බැරදි විදිහට පාවිච්චි කරනවා නම් ඒ Taman කැමති නැහැ.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 ඉතින් ඒක නිසා ලෝකේ බාහිරේ තියෙන මතයත් එක්ක බලනකොට අපිට තියෙන කරන දේ යමාරු නොකර ඉන්න එක ලේසියි කියලා නමුත් කුසල් අකුසල් සාරිපුත්‍ර සාංශය පෙන්වා දක්වන විදිහට අකුසලය බොහෝ කොට සිද්ධ වෙනවා. ඒ සඳහා චේතනා ක්‍රියා වීතික්‍රමන උල්ලංඝන රාශියක් සිද්ධ වෙනවා. එතකොට අකුසලය ඒ බව දැනගෙන යම් කිසි කෙනෙක්ගෙන් වැළකීම හොඳ ඥාන සම්ප්‍රයුක්තව වැළකීම නැත්නම් ඒ උපේක්ෂා වීම නොකර සිටීම කුසලයේ බාටපත් වෙනකොට අපි මෙතෙක් කල් හිතාන ඉතුරු ක්‍රමයක් එක බලනකොට පිංකම් කරනවා කියන එකේ පැහැදිලි අර්ථයේ වෙනසක් ඇති වෙනවා. ඒ නිසා අපිට නිතර ඇහැලා පුරුදු ගාත පදේ තමයි ඊයේත් මම මතක් කරේ සීල සර්වඥන් වහන්සේලා ගෙනහැර දක්වන දේ සබ්බපාපසා කරනවා.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 එතකොට ඒ කෙනාට මතක් කරලා දුන්නොත් පිළිගන්න අපහසු බවක් තේරෙනවා. නමුත් සබ්බේ සංඛාරා දුක්ඛා කියන එක අපිට උදේ හවස ඇහෙනවනේ. සියලු සංස්කාරය දුක පිණිස පිටිනවා. සංස්කාර කියලා කියන්නේ චේතනාපූර්වක කරන දේ. ඒ නිසා සංස්කාර පදය සචේතනික කියන පදේ දෙක එකට යනවා. ඒ නිසා අපි හිතාමතා කරන සියල්ලව පව් පිණිස පව් කියනකට වැඩිය දුක පිණිස හිටිනවා. හිතාමතා කරන සියල්ල අනිත්‍යයටපත් වෙනවා. ඒකට හිතුව පැතුව දේ වෙනස් දෙයක් පාටපත් වෙනකොට දුකක් වෙනවා. මෙන්න මේ ධර්මයේ තමයි මේ පළවෙනිම සම්මාදිටියෙන් පෙන්වන්න හදන්නේ සබ්බේ සංඛාරා දුක්ඛ.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 ඉතින් එතෙන්දී සිද්ධ වෙනවා ඒ කෙනා ඒ කර්මයට පුණ්‍ය කර්මයට හෝ මොනම කර්මයකට හේතු වෙච්ච චේතනාව මොකක්ද? ඒකෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කළ දුමුනා සඳහන් කරනවා කිසි කෙනෙකුට තව කෙනෙක් නිවන් දක්වන්න බෑ. අනුන්ට උදව් කරන්න ඉස්සෙල්ලා උඹේ බෙවැඩි බලාගනි. උඹේ වැඩේ බලා ගන්න නැතුව උදව් කරන්න හදනවයි කියන්නේ පිට කසා ගැනීමක්. ඒක වෙන්නේ උඹේ තණ්හාව වැඩෙනවා. මාන්නේ වැඩෙනවා, දිච්ච වැඩෙනවා නැත්නම් ලෝභ දෝෂ මොහ වැඩෙනවා. ඉතින් ඒ අනුව බලනකොට සර්වඥාසි දුන්නේ බොහොම සරල කවුරුත් දන්න නිදර්ශනයක්. මඩගෝරුවක හැලක වැටිලා ඉන්න පිරිසක එක්කෙනෙක් තව කෙනෙක් කෙරේ අනුකම්පාවෙන් එයා ඔසවා තබන්න ගියොත් අනිවාර්යයෙන්ම ඔසවා තබන්න යන කෙනා එරෙනවා.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 තින්නෝසෝ භගවත් තරණාය ධම්මං දේශේති. තමන් සංසාර සාගරෙන් ඉගොඩ වෙලා අනිත් ඇට ගොඩ වීමට ධර්ම දේශනා කරනවා. එහෙම නැතුව තමන්ගේ මට්ටම ඒ කියන ආරක්ෂක ස්ථානයට යන්නේ නැතුව එහෙම නැත්නම් චිත්තසංතානය රාගෙන් ද්වේෂයෙන් මෝහෙන් නැත්නම් අකුසල් මුල් වලින් ආ කියන වෙලා පවතිද්දී ඒ හිතෙන් කරන හැම දෙයක්ම මතුවෙන හැම හිතවිල්ලක්ම රෝගකාරකයි අස්වාභාවිකයි හානි කරයි.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 මේ මේ කියන කාරණේ අමාරු වෙයි. අපි දාණය දෙන වෙලාවේදී තේරුම් ගන්න. මේක ටිකක් ඊට වැඩිය ලේසි වෙයි නමුත් සෑහෙන්න අමාරුයි සිල් රකින්න වෙලාවේ තේරුම් ගන්න. තමාදිට තමයි ප්‍රඥා භාවනාවට එනකොට විපස්සනාවට එනකොට මේ දේ තේරුම් ගත්තේ නැත්නම් විපස්සනාවක් වෙන්නේම නැහැ. ඒක නිසා මේ සම්මා දිට්ඨිය සම්බන්ධයෙන් භාවනා කරන කෙනාට දැනටමත් භාවනාවට බෙලඹිලා ඉන්න කෙනාට මේ අපේ හිතේ කොන්වල රැඳිලා තියෙන මේ හෙවණැලි ටික මූලධර්ම මට්ටමින් තේරුම් ගන්න වෙනවා. තේරුම් අරගෙන තාම මේක සාක්ෂාත් කරන්න වෙලා නැති වෙන්න පුළුවන්. නමුත් ඒ වගේම ක්‍රියාවට නැංගවිලා ක්‍රියාපදනමෙත් නැති වෙන්න පුළුවන්.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 ඒක නිවන දේශනා කරනකොට ඥානන්ද ස්වාමීන් සඳහන් කරා දඟ වැටෙනවයි කියලා කියන්නේ වෙලුවක තියෙන සරල ගතිය නැතිවෙල එක දඟ වැටුණාට පස්සේ පාලනය කර ගන්න බෑ හරි ඔලොමොල වෙනවා. දඟ ලන්න ළඟ ළඟ දඟ වැටෙනවා. නිසා පුරුද්දට දඟලන එක එකක්. ඒක පෙරගෙන ආපු කර්මජ වේ නිසා.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 ඉතින් ඒ නිසා මේ කිරියෙන් කාරණා කිරීමෙන් හිතාමතා කිරීමෙන් අකුසල් වෙන්න ඉඩ තිබේ. අකුසල් නොවි කුසල් වෙන්න නම් ඒක පිළිබඳ මනා දැනීමක් ඇති කරගෙන ශක්ති ප්‍රමාණයෙන් කායික වාචසික වශයෙන් ශක්ති ප්‍රමාණයෙන් හික්මන එකට කියනවා සීල ශික්ෂා කියලා. කායික වාචසික දෙකේ හික්මීමට කියනවා සීල ශික්ෂා. ඉතින් ඇත්තටම ඒකෙන් අපේ අතින් සිදුවෙන අකුසල් වලින් 70ක් කපලා යනවා. ඉලක්කම් වලින් කියනවා. ඒ කියන්නේ කර්මපත හතක් කපලා යනවා. ඒක කෙරුවට පස්සේ ඉතුරු වෙන 130ක් තියෙනවනේ. අභිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිටි කියලා ඒක කොච්චර බලවත් කියද කියනවනම් සමාධි ශික්ෂාවෙන් කපන්නත් බෑ.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 මේක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරලා පස්සේ ඒ සස්සසිත ජීදනා සාදු සාදු කියලා ඒ සාරිපුත්‍ර ස්වාමීන්ගේ භාෂණය නැත්තම් දේශනාව පිළිඅර ගන්නවා. පිළිඅරගෙන අහනවා ආර්ය ශ්‍රාවකෙක් සම්මාදිටියටපත් වෙන්න වෙනත් ක්‍රම නැද්ද කියලා නැත්තම් වෙනත් පරිහායන් වෙනත් විස්තර කතා නැද්ද කියලා. එතෙන්දි සාරිපුත්‍ර ස්වාමීන්ගේ තියෙන මේ ධර්ම සේනාධිපති ගතිය නැත්නම් අග්‍ර ශ්‍රාවක කෙනෙක් වශයෙන් සර්වජන් සඳහන් කරලා තියෙනවා.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 ඒ නිසා යම් කිසි කෙනෙක් ඉතින් ගියාට පස්සේ හොඳටම කල්පනා වෙනවා ඉන්නේ ඉස්සලම මේ ගැන මොන තරම් දේවල් හිතුවද ඒ සේරම වැරදි. ඒක බොරු. ගියාට පස්සේ තේරෙන කෙනෙන්ට ඕන වැඩේ කියලා තියෙනවා. ප්‍රතිපදාවත් ඉෂ්ට වෙලා තියෙනවා. කෙලෙසුත් අඩු වෙලා තියෙනවා.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 ඉන්න හරියක් ලෝකේ ඉන්නේ කෑම දාසලා සුද්ධෝදනලා. කන එකමයි වැඩි. උදේ ඉඳලා හැන්ද වෙනකන් කනවා. ඉතින් එහෙම කෙනෙකුට බැලුවොත් මේගොල්ල කියන්නේ ක්‍රමයක් තියෙනවා මේට වැඩි කෑම රස කරන මේට වැඩි කණ්ඩ මේට ගදා කණ්ඩ ඒකට නම් සම්බන්ධ වෙයි. නමුත් ඇත්තටම කියනවනම් එහෙම කෙනෙකුට උනත් ගසා කෑමක් කරන කෑමදාස කෙනෙකුට උනත් මේ සාරිපුත්‍ර සාංශ කියන ක්‍රමයේ අන්තිම හරියට යනකොට පේනවා ඒ ගතිය වෙනස් වෙන්න ඉඩ තියෙනවා.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 ඒක නැති වුණොත් සඳහන් කරලා තියෙනවා ඒ විසුද්ධි මාර්ගයේ වගේ අටුව පොත්වල ඝන ආහාර නැති වුණොත් කෙනෙකුට මාස 6ත් 7ත් අතර කාලයක් පණකට ගහගන්න පුළුවන් කෑම නැතුව. ද්‍රව ආහාර නැතුනොත් දවස් 6ත් අතර 7ත් අතර කාලයක් පණකට ගහගන්න පුළුවන්. වාතය නැති වුනොත් විනාඩි 6ත් 7ත් අතර කාලයක් පණරක් ගන්න පුළුවන්. ඒ තරම්ම ඝණයට වැඩිය ද්‍රව අවශ්‍යයි ද්‍රව වලට වැඩිය වාතය අවශ්‍යයි නමුත් අපි සලකන්නේ කිය අනිත් පැත්තේ අපි වාතයට සලකන්නේම නැහැ කරන්නේම වාත දූෂණය කරන වැඩයි ඊට පස්සේ අන්තිමට මොනවා කෑවත් මොනවා බිව්වත් දූෂිත වාතය යටතේදී හොඳක් නැහැ. ඒ නිසාද දියුණුවේ සම්මත හැම නගරයක්ම හුස්ම ගන්න බැරි තරම් වාතය කෙලසලා ඉවරයි.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 ඒකට හරියට ආධාර කරනවා මේ දවස්වල. මේ කාබන් කෝටා කියලා කාබන් ෆුට්ප්‍රින්ට් කියලා කැලේ ඉතුරු කරගෙන ඉන්න අයට හැබැයි ඒක කරලත් ඒකට ආධාර කරන ගමන් මේ පරහැත් ඇවිල්ලා ඒ කැලෙත් කපනවා. අපේ ඒ ඒ නොදියුණු જાතීන්ගේ දේශපාලන නායකයොත් ඒ වැඩේ කරනවා. ওই දිනු සම්මත මිනිසුත් ඇවිල්ලා කැලේ අත්‍යවශ්‍යයි කියනවා අන්තිම ගහත් කැපුවට පස්සේ තොපි තල්ලි ගහලාද ජීවත් වෙන්නේ කියලා ගුරුල්ලෝ අහනවා. අන්තිම ගහත් පොළේ කැපුවට පස්සේ තොපි තල්ලි කාලද ජීවත් වෙන්නේ කියලා කුරුල්ලෝ අහනවා. ඒ දන්නවා අපි ඒක. ඒ උනාට කරන්නෙම මේ කාබාසිනිය වැඩේ.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 ඒක ඕනෑට වැඩිය කනකොට ඒක යල් බඳපු රෝගයක් පාටපත් වෙනවා ගාකල්ගේ ඩිසෝඩර් එකට යනවා බුලිමියා කියලා කනවා කනවා කනවා කනවා කනවා කවදාකවත් ඇති වෙන්නේ නැහැ. ඒක මේ මෑතකදී ප්‍රසිද්ධ වුණා ඔය ඩයනගේ BBC කර කරපු ප්‍රසිද්ධ ඉන්ටර්විව් එකේදී ආර දුණා මේ බුලිමියා කියන රෝගය කොච්චර කෑවත් අතහොතපු ගමන් ආය කණ්ඩෝන.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 එතකොට ආනන්ද හාමුදුරනේ සරුවචනාංශ කියනවා මේ මනුස්සයා අදම රහත් වෙනවා අදම පිරිසුම් පානවා කියන. ඉතින් ළඟ ඉන්න කට්ටිය හිතනවා මේ සරුවචනාංශේ කට කහන කතාවල් කතා කරන්නේ මේ මනුස්සයා මේ හොඳටම බීලා. රජ හැඳුම් ඇඳගෙන ඇතෙක් පිට නැගලා මේ මනුස්සයා අද රහත් වෙනවලු අද පිරිසුම් පානවා කියන. ආනන්දමතු මේ කරවන කර ඉන්නවා මොකද ගුරුනාන්සනේ බුදුහාමතුරු ආනන්දමතු හැක හිතන්නෙත් නෑ මොනක හිතන්නේ ඊට පස්සේ ඒ කතාව ඉවරයි මෙයා යනවා උයන් කෙලියට ගිහිල්ලා ස්ටේජ් එකක් හදලා ස්ටේජ් එකේ මේ නාටිකානාරාව රංගපානකොට රංගනය මැද මැරලා වැටෙනවා ඒ මැරලා වැන්නකොට ඔක්කොම හිතන්නේ ජවනිකාවේ ඊගාට තියෙන මැරෙන දර්ශනයක් වෙන්න ඇති කියලා ගිහිල්ලා බලන කටත් ඇරලා ඇසුත් ඇරලා මැරිලා මෙයා ඇනොරෙක්සියා කෙනෙක් කියලා තමයි ඩිටෙක් කරලා තියෙන්නේ. දවස් 7ෙම කාලා නැහැ. මොකද කෑවොත් මේ ඇඟේ තියෙන කර්මන්නීය ගතිය නැති වෙනවා. ඒ නිසා මෙයා නොකානොබි රජුරුවන්ගෙන් දැන් මෙයා රජ කෙනෙක් වගේනේ. ඒ සම්මාන ගන්න නොකානොබා කරපු වෙලාවට දඩස් කාලා මං හිතන්නේ බ්ලඩ් ෂුගර් ලෙවල් එක බැස්සා. ඉවරයි. රජුරුව දැන් මේ සම්තිති කියලා කියන්නේ ඇමතිවරයද රජසෙවිදිනු ගිහිල්ලා බලනකොට ඒකට අදා ගන්න බෑ මේ නාඩගමේ කැලලක්ද නැත්නම් වැඩේ කියලා වෙලාද කියලා.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 කාටද පුළුවන්නේ මකට මේ වගේ ඇතිවෙච්ච දුකක් නැති කරන්න කියන කාරණා මතක් වෙච්චාම අර රජ ඇඳුම් පිටින්ම ගිය බුදුහාමුදුරුවෝ බුදුරජාණන් ශ්‍රීලංකට ගිහිල්ලා කිව්වා මෙහෙමයි ස්වාමීන් වහන්සේ මේ ජීවිතය කියන්නේ මෙහෙම දෙයක්. මම හිටියේ රජසිරිය අන්තිම කෙළවරේ. එතන ලක පාරට ඇදගෙන වැටුනේ මොනම කෙනෙකුටවත් නැති කරන්න බැරි දුක් පීඩාවකට. ඒකට බුදුරජාණන් කිව්වා මුංචපුරේ මුංචපච්චතෝ අතර්මම් පසුගිය වෙච්ච දේවල් ඒක වෙලා ඉවරයි. වෙන්න තියෙන දේ පශ්චාත්තාප වෙන්න බෑක හීනයක් විතරයි. උඹට ඥාණය තියෙනවනම් මේ මොහොතෙත් මේ මෙච්චර දුක් පීඩා තියෙන හිතෙත් ඒකාග්‍රතාවේ තියෙනවා. සමාදම් වෙලා. සමාදම් වුණා රහත් වුණා. අච්චර විශාල ජීවිතය පිළිබඳව මේ උච්චාවච තත්ත්වපත් වෙලා තියේදිත් බුදුරජාණන්සේ කොච්චර සැලුණත් මොන හිතක් මොන තාලෙන් පශ්චාත්තාප වුණත් ඒ හිතේ තියෙන මේ ඒකාග්‍රතාවය කියන චෛතසිකය හිතෙන් කොන් වෙනා මිසක් නැති වෙන්නේ ඔබ පශ්චාත්තාපේ සමාදන් වුණොත් heart attack කරලා මැරෙනවා උඹ ඒකාග්‍රතාවයේ සමාදන් වුණොත් පශ්චාත්තාපේ නැති වෙලා ඉදිරියට එනවා. මේක අහනකොටම ඒ ඇතිවෙච්ච වෙනසයි බුදුජානනාංශයේ තියෙන මේ දේශනා විලාසය නිසා මේ සම්තතියමතිවරයා රහත් වෙච්ච බවත් දවස් 7කට වැඩි ආවුස තිබුණ නැති නිසා ඒ වෙලාවෙම පිරුණම් පාන්න අවසර ඉල්ලුව බවත් ඒ අනුබුදුරන්ස අවසර දීපු බවත් පිරුණම් පාව බවත් බුදුරන්ස වචනය සාර්ථක වෙච්ච බවත් කියන්න නෙවෙයි මං කිව්වේ මේ ඇනොරෙක්සියා කියන එක ඒ දවස්වලත් ඉන්දියාවේ තිබිලා තියෙනවා. අපි හිතන්නේ දැන් මේ දියුණුචි රටවල් වල විතරක් තියෙන කියලා. ඒ වගේම කයවට කෑවට එපා නොවෙන බඩක් තිබුණා හා රජ කෙනෙක් ගැනත් සඳහන් වෙනවා ජාතක පොතේ. ඉතින් ඒ නිසා තේරුම් අරගන්න මේ ආහාරය දැනගන්නවයි කියලා කියන්නේ ආහාර නැත්නම් ආහාර නිරෝධය කියන ගමකෝ. දැන් මේ ගන්නේ ආහාර දැන ගැනීමනේ ආහාර දන්නවයි කියලා කියන්නේ මත්ඤ්‍යතාවය. ඒක බුදුරජාණන් වහන්සේගේ පසලොච්චරණ ගුණ වලින් එකක්. බුදු වුණාට පස්සේ තමයි කෙනෙකුට තේරෙන්නේ ගන්න ඕන කෑම ප්‍රමාණය. මෙතකින් නතර කරන්න ඕන කියලා. යම් කෙනෙකුට නැති බැරිකම නිසා හෝ අවශ්‍ය ප්‍රමාණයට කෑම ගන්න බැරි වුණොත් දුකයි. යම් කිසි කෙනෙකුට සීමාව දන්නේ නැතිකම නිසා ප්‍රමාණය ඉක්මනට ගත්තොත් ආහාර දුකයි. ඒක පින්ඩපාතයක් වළඳනකොට කියනවා පුරාණංච වේදනන්න උපාදේ සාමින් නවංච වේදනන්න උපාදේ සාමි අලුත් දුකක් ඇති කරන්නේත් නැහැ තියෙන දුකක් නඩත්තු කරන්නේත් නැති වෙන්නයි කැම ගන්න. එහෙමනම් හරියටම ඒ තැන එනකොට දැනගන්න එක තමයි ආහාරය දැනගන්නවා ආහාර ප්‍රමාණය දන්නගෙන ඒක කිසිම කෙනෙක් දන්නේ නැහැ. මොකද ලෙඩේ බඩේ ලෙඩේ සියලුම රෝගවලට හේතුව බඩ. කවුද ලෙඩා රටේ වෙදා? මොකද ලෙඩේ පඩේ ලෙඩේ. ඉස්සලා මිනිසෙන්ට ආවේ ලෝකයේ තියෙනකොට උච්චාර භාෂාව කම්මේ විතරයි. මලපහ කිරීම සහ මුත්‍රා කිරීම ලෙඩ දෙක විතරයි මිනිසෙන් ඉස්සලා ආවේ. ඊට පස්සේ සියලු රෝග අපිට ඇති උනේ කෑම ගැන ප්‍රමාණය දන්නේ නැති නිසා.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 ඒ නිසා බලන්න අපේ මේ ගමනට බත් පිටක් හරස් වෙන හැටි. ගිහිකමත් එක්ක ඊටාම සම්බන්ධයි රැයට කෑම. ඒක තමයි ඔය ගිහි සැප තේරම තියෙන රැට කැම තා ඊට පස්සේ කරන දෙල්ල. රැට කැම නතර කරනවා නම් ඒ එකක්වත් කරන්න බෑ.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 ඒ උපකරණ ප්‍රමාණයෙන් තමයි කිනා පොහසත් දුප්පත් තෝරන්නේ. ආර්ථික විශේෂඥ පවා පොහසත් දුප්පත් තේරෙන්නේ ස්පර්ශ කරන දේවල් වල තියෙන සුකුම භාවය මත. ඉතින් ස්පර්ශ රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් නෑ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වශයෙන් ස්පර්ශ වෙනස් වෙනවා. ඒ ස්පර්ශයන් වල වඩා හොඳ එක ලබා ගන්නයි අපි මේ ගොඩක් මහන්සි වෙන්නේ. ඒකේ සීමාවක්ම නැහැ. මේ දකින්න රූපවල වඩාම සියුම් රූප වාහන ශබ්දවල හොඳම ක්ලාසික් මියුසික්. එහෙනම් අපි ගම්බනස් ගඳ සුවඳවල කාශ්මීර දේශයෙන් අරාබි දේශයෙන් කියන වඩා හොඳ සුවඳ.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 ඉතින් ඒක නිසා ඒ පස ආහාරය ගැන කතා කරත් අපි මේ පස නිරෝධය කියලා කියන්නේ ස්පර්ශය නතර කිරීම නෙවෙයි. ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරගෙන. යැපෙන්න පුළුවන් අවශ්‍ය කරන ප්‍රමාණයට ගන්න දන්නවනම් ඒ කෙනාට දැනෙන ස්පර්ශයේදී නිවන් දකින්න පුළුවන්. හැබැයි ඒ ස්පර්ශය ස්පර්ශ කරන්නේ ප්‍රයෝජනෙ සලකලා සුඛෝභෝගීත්වයට හෝ කියාපෑමට හෝ එහෙම නැත්නම් දැඩි අත්කිලමතාන යෝගයට ගිහිලා අනවශ්‍ය විදියට ස්පර්ශයෙන් වෙන්වීමෙන් නෙවෙයි. ඒ වුණාට හුඟක් කාලට සම්ප්‍රදාන කූල අර්ථකතනෙ තියෙන ස්පර්ශයන්ගෙන් වෙන්වීම කියන අදහස. වෙන්වීම නෙවෙයි මෙතන තියෙන්නේ ප්‍රයෝජනෙ සලකලා ස්පර්ශයන් පාවිච්චි කරන්න දන්නවනම් එයා පාවිච්චි කරන හැම දෙයක්ම එයා දන්නවා මෙතෙන් යනකම් කරනවා මෙතෙන් යහන් නතර කරනවා මේක මම කරන්නේ මේ දේ සඳහා.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 පහළ දෙන්නේ. ඒකෝට අපිට කරන්න දෙයක් නැහැ. ඒගොම අපිට තියෙන ඇතුළෙන්ම රුචි අරුචි කියලා දෙයක්. මේ රුචි අරුචි දෙක බැහැගත් ධර්ම. මේ රුචි අරුචිය නිසා රුචි නමුත් අපත්‍ය දේවල් ගොඩක් අපි පාවිච්චි කරනවා. අරුචි නමුත් සෞඛ්‍ය සම්පන්න විශාල තොගයක් අපි විසි කරනවා. මේ නිසා අපේ ආහාරය ආහාර ගැන විතරක් ගත්තත් පුදුමාකාර විදිහට විකෘති වෙලා තියෙනවා. අද තියෙන ආහාර ක්‍රමය, ඉතින් අද තියෙන සද්ද, අද තියෙන රූප, ගන්ධ, රස, පහස මේ සේරගෙම්ම තාක්ෂණයේ දියුණු වෙන්න දියුණු වෙන්න අමනයි, තකතිරුයි, මරි මෝඩයි. තාක්ෂණේ නැති කාලේ මිනිස්සුන්ට හැමදේම සමතම මට්ටමේ තිබුණා.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 ඒක දැන් හැදෙන પરම්පරාවල වලට තේරුම් කරලා දෙන්නත් බෑ. ඒකට පරිසරයෙන් හරිය ඇතයි, ගහන් කොලෙන් හරිය ඇතයි, ස්වභාවයෙන් හරිය ඇතයි. අර සීමා පටු මිස පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන් දුකටපත් වෙනවා. ඒ නිසා මේ ස්පර්ශයන් පිළිබඳව ප්‍රයෝජනෙන් සලකලා පාවිච්චි කිරීමේදී සර්වචන් වහන්සේ ඉදිරිපත් කළ කරන ක්‍රමයේ හැටියට සන්තුට්ඨෝ හෝති ඊතර ඊතර චීවරේන ඊතර ඊවරචර චීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී ලද යම් සිවුරකින් සතුටු වීම තමයි එයින් ඒක ඒ සතුටු වීමේ ಗುಣ ප්‍රකාශ කිරීම තමයි ආර්ය විනය කියලා කියන්නේ ආර්ය પરම්පරාව කියලා කියන්නේ ආර්ය වංශය කියන්නේ. දැන් සංඝයා ගැන කතා කරන තමන්ට ලැබෙන ලැබෙන යම් සිවුරක් වෙනවා නම් ඒ සිවුර තව කෙනෙක් ඉතාම ගෞරවයෙන් පූජා කරන දෙයක්. ඒ ජීවිතේට මේකයි හම්බ වෙන සමාලාට ඒ දේ මේක දිගමදි කොටමදි අනම්මනම් කියන්නේ නැතුව ලද දෙයින් සතුටු වීම බුදුරජාණන්සේ පෙන්නනවා ආර්ය වංශයක් විදියට සන්තුට්ඨ හෝති ඉති තීතර චීවරේන ඉති තීතර චීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී නච්ච චීවර හේතු අනේසනං අපපති රූපං ආපජ්ජති මේ මේ සිවුර හොඳ නෑ තව සිවුරක් ලබා ගන්න සටකම් මායාවී ගති මේ නොගැලපෙන වැඩ කවදාකවත් කරන්න යන්න බෑ ඒ කරන හැම වෙලාවෙම අර තණ්හාව පෝෂණය වෙනවා ද්වේෂය පෝෂණය වෙනවා මෝහය පෝෂණය වෙනවා ඒ වගේම ලද්දාච චීවරං අගතිතෝ අමුචිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිපුජ්ජති.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 නිටතරම සම්පජඤ්ඤය තියෙන්න ඕනේ. ඒ වගේම කලපුරුද්ද දැනගන්න ඕනේ. සම්මාදිට්ඨිය තියෙන්න ඕනේ. එහෙම නැත්නම් හැම මේ සිව්පසෙන් කොයි එකෙමුත් එයා අවුල් කරගන්නවා. ඒක හොඳ දෙන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙනවා. එහෙම නැත්නම් අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ලැබුණයි කියලා අවුල් කරගන්න. ප්‍රයෝජනේ සලකන්න දන්නේ නැතිකම නිසා. ඉතින් මේක මේ ප්‍රයෝජනේ සලකලා වැඩ කිරීමේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයක්. ඒ වගේම කිසිම જાතිකර දෙවෙන්නේ නැති ඉතිහාසයක් තිබුණ જાතියක් තමයි මන සිංහල මිනිස්සයා. සිංහලයාගේ ඉතිහාසය දිහා බලනකොට මේ මිනිස්සු මේ දේවල් හසුරවල තියෙන හැටි ස්වභාව ධර්මය ගහකොළ රජ්ජුරුවෝ හැම නිලයක්ම අසුරට තියෙන පුදුමාකාර ප්‍රයෝජනේ සලකලා ඉන්න කිසිම වාල් සේවාවක් නැතුව ලංකාවේ ලෝකයේ තියෙන ප්‍රධාන ගොඩනැගිලි ප්‍රධාන නිර්මාණ ශිල්ප කරලා තිනවා.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 මොකද ආර්ථිකයකට කවදාකවත් ඔක දාන්න බෑ. මේක ආකල්පයක් නේ. මේක හැඟුමක් නේ. නමුත් භූතානයේ ඉනිසිට 95ක් බෞද්ධයෝ ඒගොල්ලෝ එක කියලා තියෙනවා අපිට වස්තුව නෙවෙයි ඕන කරලා තියෙන අපිට සතුට ඕන කරලා තියෙන දැන් UN එක පිළිඅරන් තියෙනවා ප්‍රතිපත්තියක් විදිහට වස්තුත් එක්ක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ අපේ මන අපේ ආකල්පවල දියුණුවක් ඇති වෙනවා.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 ඒගොල්ලෝ තමයි ඔක්කොම තීන්දුව කරන්නේ. අනිත් 80ක් ජනතාවට අර 110ක දැන මේ වස්තුව හදා බෙදාගෙන උලා කණ්ඩ වෙලා. අර වැඩි වස්තු පාවිච්චි කරන කට්ටිය දේශීය විවස්ථා හදනවා. සිරිත්‍රිත් හදනවා, රට නියෝජනය කරනවා. නමුත් රටේ බහුතර ජනතාවට කණ්ඩ බොන්නත් නැහැ. ඒ තරම්ම දුර්වල ආර්ථික බෙදියාවක් අත්තං ක්‍රමේතියෙදී පැරණි අපේ සිංහල ක්‍රමයේදී කවදාකවත් වෙන්න බෑ.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 විඳිලා ඒ ගහෙන් නැගිටලා යනකොට ඒ ආර්යවංශ සූත්‍රයේ සඳහන් කරනවා අර පිදුරු ටිකට වඳින්න යන්නෙත් නෑ මේ පිදුරු ටික වේයෝකයි කියලා ප්‍රශ්නකුත් නෑ. ඒ පිදුරු ටික අරගෙන තැම්පත් කරලා යන්නෙත් නෑ. ඔක ගන්න දින වැඩි අරන් ඉවරයි. දැන් ඒව නෙවෙයිනේ.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 චේතනා නැතිකරන්න චේතනාවක් පහල කෙරුවොත් ඒක තමයි යෝගාවචරය කියන්නේ. ඒක තේරුම් ගන්නටත් යෝගාවචරය ධම්මට්ටිචිරෙනකන් යන්න ඕන. එයා හුඟක් දිනුනාට පස්සේ තමයි තේරෙන්නේ මේ මුළු භාවනාවම තියෙන්නේ චේතනාව නතර කරන්නයි කියලා. ඒක ආනාපාන සති සූත්‍රයේදී පස්සම් බයං කාය සංකාරම් පස්සම් බයං චිත්ත සංකාරම් විදිහට ඒකේ වචී සංකාරය පෙන්වන්නේ මේ සංස්කාර නතර කිරීම නැත්නම් චේතනා නතර කිරීම තමයි මුළු ආනාපානෙම කෙරෙන්නේ.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 ඉස්සරහට යන්න යන්න මේ චේතනා නැති වෙනවා. එහෙම නැත්තම් පසාම්බයන් චිත්ත සංස්කාර නැති වෙනවා කියන කතාව දැනෙනකොට මේ බුදුරජාණන් වහන්සේ මේ කරකවගෙන අපි යන්න දන්නේ මනෝ සංචේතනයෙන් අයින් කරන්න කියන එක තේරුම් ගන්න ඉස්සරහට යන මිනිස්සයාට බුදුහාමුදුර රැස් වීදි වීදි පේන්න පටන් අර ගන්නවා මොන මොන තරම් කරුණාවකින්ද මේක කරන්නේ.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 මෙනේ කරන්න කරන්න කිවිසගත් අරමුණ වැඩි වැඩියෙන් ඉස්මතු වෙනවා පාලනය කරගන්න පුළුවන් තත්වයකට එනවා මේකට කියනවා විතක්කය කියලා අරමුණට හිත නැංවීමක් වෙනවා මේ විදිහට අපි අනවශ්‍ය ප්‍රශ්න අනවශ්‍ය වේදනා හිතවිලි සද්ද යම් ප්‍රමාණික තඩමාරු කරාට පස්සේ ඒ යෝගාචර විශ්වාසයක් එනවා දැන් අර වගේ මෙනෙහි නොකරට ලේබල් නොකරට අරමුණත් එක්ක ගණිතනේ පවත් ගන්න පුළුවන් සතිය පවත් ගන්න පුළුවන් කියලා එයා දක්ෂකමක් දිනු කරනවා මිනේ නොකර ආනපානේ ඉඳ ඒක සාමාන්‍ය භාවනාදී වැටෙන්නේ ඉස්සර ආස්වාද ප්‍රසවාසයේ වෙන් කළ හඳුන ගන්න පුළුවන් වුණාට මෙන්න මේ සංදිස්ථානට එනකොට ආස්වාසයේ ප්‍රසවාසයේ දෙක සමසම වෙන්න පටන් ගන්නවා ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කළ හඳුන ගන්න බැරි වෙනවා ඒක තව පැත්තකින් කියනවා ආස්වාද ප්‍රසවාසයේ පොදු ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්නවා පහළ වෙනකොට තවදුරටත් ඒක වෙන් කරලා අඳුරගන්න ගියොත් හරි වෙහෙසයි. එතෙන්දී දැනගන්න ඕනේ දැන් ආස්වාද ප්‍රසති පොදු ලක්ෂණ පහළ වෙනවා මෙනෙහි නොකර යන්න පුළුවන් කියලා. මේ වචී සංස්කාර පෙන්ෂන් ගන්න හදනකොට නැත්නම් සේවිං විශ්‍රාම ගන්න හදනකොට ඒ විශ්‍රාම ගන්න නැතුව තියාන හිටියොත් භාවනා බාධා වෙනවා. එහෙම යාට යන්න දෙන්න ඕනේ.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 මේ தত্ত্বය අඳුරන්නේ නැත්නම් එයා හැමදාම එනේ නර්මත්තක මෙනේ කරන්න ගිහිල්ලා තමන්ගේ මූල කර්මස්ථානත් මෙනේ කරන්න ගිහිල්ලා මීවැද්දෙක් මීමැදි පොදියක් අවුස්සගෙන හැමතැනම කවුව ගන්නවා වගේ මීමැස්සන්ගේ බේරලා මේ කඩන්න දන්නේ මිතක්ක ਵਿਚාර වැරදිට පාවිච්චි ඒක හුඟක් ආධුනික යෝගාවචරයන් තුළ සිද්ධ වෙනවා අහන ප්‍රශ්න සමහරට යෝගාචර අහගන්නවත් බෑ. ඒ නිසා මේ මාතෘකාව අපි වෙලා අරගෙන හරි කරන්න ඕනේ. මේ විදිහට වචී සංස්කාර නැතර කිනුවේ දක්ෂතාවය આવොත් ඊට පස්සේ අරමුණ කාය සංස්කාර ඉබේම සංසිඳෙනවා. කාය සංස්කාර සංසිඳනොයි කියලා කියන්නේ ඒ යෝගාවචරයට කය මේ මගේ කය මේ මගේ කය නොවේ කියන සීමාව නැති වෙලා යනවා. ආශ්‍රව ප්‍රසාර සීමාව නැති වෙලා යනවා. යාට තේරෙනවා සියල්ල අනායාසයෙන් සිද්ධ වෙනවා. ආනපන නැති මට්ටමට යනවා. ඊට පස්සේ තමයි චිත්ත සංඛාර කියන වේදනා සංඥා දෙක යෝගාචරයට අර පළවෙනිම ගොරෝසු අය වුණාට පස්සේ ඇතුලේ තිරේ පේනවා. තේින්න ගියාට පස්සේ පේනවා. මේ චේතනා, වේදනා සහ සංඥා කියන දෙක එතන මේ මනසේ මූලික ආකෘතිය බොහෝ විට අපි පාලනික නෙවෙයි තියෙන්නේ. ඒක නට ඒක කලින් දැසු කරපු එකක්. ඒකට තමයි අපි උත්තර දෙන්න ඕන. නමුත් ඒක දකින්න හරි භාවනාදී වචී සංකාර කාය සංස්කාර සංසිඳෙන්න ඕනේ. නම් සංසිඳුවට පස්සේ යෝගාවචරය මනෝලෝකේ සහ ප්‍රත්‍යලෝකේ අතර විශාල අංජබජ අවුල් වෙන දැනකට යනවා. මේක හිතලුවද්ද නැත්නම් ඇත්තද? එහෙම නැත්නම් මේක මම ප්‍රත්‍යක්ෂ කළ හැක්කක්ද නැද්ද කියන එක භාගයට බිවු මිනිසෙක් වාගේ නින්දට භාගයට ගිය කෙනෙක් වගේ කුඩු ගහපු කෙනෙක් වගේ තේරෙන්න පටන් ගන්නවා මේ ලෝකේ සත්‍ය දෙයක්ද මනෝමූලිකද කියලා. එතනදිත් කලබල වෙන්නේ නැතුව අර ගත්ත ක්‍රමයටම සංසිඳෙන්න ගියොත් ඒක කියන සමාජලාවට රූප සංඥාවත් එක්ක වැඩ කරන වෙලාව කියලා තේරෙන පටන් අර ගන්නවා.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 ඒක නිසා උද්දී ඉඳලා හැඳ වෙනකන් ලෝකේ තියෙන ගුණ කන්දල් තේරම අරමිනිය ගොළුවට දාලා උඹලා දැනගන්න ඕනේ මේක කියලා අර මනුස්සයා මේ මරන්න දවස් 7කට ඉසලා කරුවල කාමරේ දාපෙකෙක් වගේ තව තව ධානින් එක තමයි අධ්‍යාපනයේ යද තියෙන ප්‍රධාන ස්ට්‍රීම්ස් ඔක්කොගම කරන්නේ ඉච්චරයි. කිසිම කෙනෙකුට Tamange ස්වාධීනත්වයේ පිළිබඳව සංඥාවක්වත් දෙන්න දෙන්නේ නැහැ. ඒක නිසා සංචේතනා පිළිබඳව කතා කරනකොට සරුවචනාංශ කරන ඉගැන්වීමත් බාහිර ඉගැන්වීමත් බලනකොට ඒ දෙක අතර පුදුමාකාර හුරස්කතියක් තියෙනවා. බටහිර ලෝකයේ පිළිබඳව ඇක්වයිනාස්තුමා ඉගැන්වීම සාධාරණීකරණ කරපගෙනව මූලධර්ම අද ඔක්කොම පෙන්ලා තියෙනවා. ඒ හිතපු දේ වෙලා නැහැ කියලා.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 ඒක නිසා අපට තේරෙනවා නම් භාවනාදී මේ සංසිතීම පස්සම්බණය ඒත් එක පුදුම බයක් පුදුම සැකයක් පුදුම නීරසකමක් පුදුම ඒකාකාරීකමක් පුදුම අනතුරුදායක තත්ත්වයක් හිතට එනවා. නිසා මේ බාහිර නිදර්ශනය තමයි ඇතුලෙන් ගන්න තියෙන්නේ. ඒ බය එනකොට, නිකාකාරීකම එනකොට, අනතුරුදායක එනකොටම දැනගන්න මේ චේතනාවල් වල සංසිඳීම දරා ගන්න බැරුවයි මේ අපි ප්‍රතික්‍රියා කරන්නේ.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 කොයි වෙලාවක හරි කවුරු හරි මේ ආහාරය පිළිබඳ මත්ඤ්‍යතාවය දැනගෙන ස්පර්ශයන් ස්පර්ශ නොකරන තැනට ආස්වාස ප්‍රසවාසයේ ආස්වාස ප්‍රසවාසයේ ස්පර්ශ නොකරන තැනට බස්සලා ඒතියෙදි චේතනා පහළ නොකරන ප්‍රකල්පනා පහල කරන්නේ නැතුව බලන්න හිටියොත් පේනවා විඥානය කොච්චර අපහසුරටපත් වෙනවද කියලා. විඥානය කොච්චරද කියනවනම් කොට දාපු මාළියකට වැඩිය අපහසුරටපත් වෙනවා.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 ආහාර නිරෝධය කියලා කියන්නේ මෙව නැතිවීම නෙවෙයි ප්‍රයෝජන සරකලා පාවිච්චි කිරීම කියන බෞද්ධ සංස්කෘතිය. ඒක දන්නවනම් ඒ කෙනාට අත්ති කිලමතාණියෝගයට යන්න ඕනකමකුත් නැහැ. කාමසුකල්ලි කාණියෝගයට යන්න ඕනකමකුත් නැහැ. තමන් හැබැයි මෙතෙක් කල් හිටියේ මේ දෙකෙන් එකක බවත් හොඳටම තේරෙයි. මැද මාවතට ගියාම ඒකට කියනවා කම්ෆර්ට් සෝන් එක.